ඉන්දික මහත්මයා අවසරයි අපේ හඳුරන්නේ මට ප්‍රශ්න දෙකක් තියෙන එකක් අර ඔබ වහන්සේ කලින් පැහැදිලි කරපු කාරණය සම්බන්ධව තමයි. ඔව්. කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කර අර මයි ඒ කියන්නේ අපි කිව්ව මෛත්‍රී සාගතව දෙයක් පැහැදිලි අවවාදයක් දෙන හරි ක්‍රියා ක්‍රියාත්මක වෙනවා වුණත් සමහර වෙලාවට ඒකට ප්‍රඥාව සම්බන්ධ වුනේ නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. අනිත් එක අපිට ඇත්තටම කිව්වොත් වංශ කිව්වා වගේ අර අපිට සරත්ඥා ඥාණය නෑනේ බුදුරජාණන් වහන්සේගේ වගේ. එතකොට අපිට සියල්ල දකින්න බෑ. අපිට අපිට තියෙන අවබෝධ ඒ වෙලාවේ තියෙන අවබෝධය අනුව තමයි අපිට ක්‍රියාකාරකම කරන්න පුළුවන්. දැන් මෙතන හඳුරුනේ මෙහෙම දෙයක් තියෙනව නේද? මොකක් හරි මෛත්‍රිය වැඩි වුණොත් ප්‍රමාණයට වඩා සමහර වෙලාවට අර අපි අර කතාවක් අහලා තින්න හඳුරුනේ අර රජ කෙනෙක්ට තවත් වඳුරෙක් ඉඳලා ඒ වඳුරාගේ රජුරුවගේ ඇඟි මැස්සෙක් වැව්වාම කඩුවෙන් ගහලා රජුරු මැස්සගෙන් බේර ගන්නනේ. එතකොට හාමුදුරනේ දැන් ඕක ඔතන තියෙන ප්‍රශ්නය ඔබ වහන්සේ කිව්වා වගේ ප්‍රධාන දේ ප්‍රඥාව කියන එක නේද හඳුරන්නේ මටත් වැටහුණ දේ හරිද ඒක නිර්වාණගාමිනී මාර්ගය තුල ප්‍රධාන ධාරාව විය යුත්තේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවට ප්‍රඥාව ඒ ඒතන හසුරුවද්දී අවශේෂ ගුණාංග තියෙන්න ඕන. සහ ප්‍රඥාව දියුණු කරන්න නම් අර ගුණාංග වලින් යුක්ත වෙන්න. දැන් ආරෂ්ඨාංග මාර්ගය ගැන දක්වනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ප්‍රඥාව එහෙම නැත්නම් සම්මා දිට්ඨියේ පරිස්කාර හැටියට තමයි අනෙකුත් මාර්ගාංග 7. සම්මා සංකප්ප ඒ වගේම වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ මාර්ගාංග හතම අර ප්‍රඥාවේ පරිස්කාර හැට. ඊළඟට සමාධිය ගැන කතා කරනකොට දක්වන අනිත් සියල්ල සමාධියේ පරිස්කාර හැටියට. එතකොට මෙහෙම මේ හැම ගුණයක්ම අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය එතනට ඒ ප්‍රමිතිය සැකසෙන්න ඒකට අදාළ අවශ්‍ය දැන් අපි හිතමු හොද්දක් හදනකොට ඒකට පොල් කිරි දානවා නම් පොල් කිරි, එළවලු නම් එළවලු, ලුණු, මිරිස්, ගොරක තුන පහ. එතකොට මේ හැම දෙයක්ම ඒවා එතනට අවශ්‍ය ඒ ප්‍රමාණය එකතුනේ නැතිනම් ඒ සංකලනය එන්නේ නැහැ. එතකොට අනිත් ඔක්කොම දැම්මත් ලුණු දැම්මේ නැත්තම් ඒ සුවඳ, ඒ රසය එන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ එකින් එක ප්‍රත්‍ය වෙනවා මේ. එතකොට එතන ප්‍රධාන ධාරාව අර ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව නැතුව අනිත් ධර්ම වැඩුවොත් ඒකෙන් අර ඒ ගුණයක් හැටියට ගත්තන් පස්සේ ඒක සෞම්‍ය වෙන්න පුළුවන්. නමුත් ඒක අර්ථ සම්පන්න නැති වෙනවා ප්‍රඥාව නැතිනම්. ප්‍රඥාවෙන් තමයි ඒ අර්ථානර්ථ තීරණය කරන්නේ. එතකොට අර්ථානර්ථ තීරණය කරනකොට මේ ප්‍රඥා මේ මෙත්තාව නැමැති ඒ යහපත හිතසුව සැලසීමේ ගුණය නැත්තම් ඒ තනත්තගේ ප්‍රඥාව බොහොම රළු විදිහෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් වගේ මේවා එකින් එක ප්‍රත්‍ය වෙනවා දෙපැත්තට. එතකොට හාමුදුරනේ එතනින් අර අපි කිමු බුදුරජාණන් වහන්සේ දැන් මේ කාලේ නෑනේ. එතකොට අපි තීරණ ගන්නකොට දැන් උන්වහන්සේ ගොඩක් කලාවට අපිට ආදර්ශයට ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. උන්වහන්සේගේ මේ කියන්නේ ජීවි බුද්ධත්වයට පත් වුණාට පස්සේ ගොඩක් දේවල් අපිට ඒ කියන්නේ උපවංශලා දැන් දඬුවම් කරන වෙලාවල් තියෙනවානේ බුදුරජාණන් වහන්සේ පනවපු විනය මත නැතම් විනය කඩ වුණාම ඒ අදාළ භික්ෂුන් වහන්සේලාට පොහොය කර්මවලදී විනය කර්මවලදී දඬුවම් කිරීම තියෙනවානේ එතකොට හාමුදුරනේ අර ඔබ වහන්සේ කලින් කිව්වා වගේ කරුණාව කියන එක මට මට හිතෙනවා අර නිකන් අවිහිංසාව වගේ අර නිකන් හැම එකටම අවිහිංසාවේ දෙවොත් ඒකෙන් මේ මිනිස්සු දුර්වල වෙනවා. ඒ කියන්නේ ශාසනය දුර්වල වෙනවා. සහ එතන බුදුදහමේ කියවෙන අවිහිංසාව කියන එක ප්‍රාණඝාතය මොනම විදිහකින්වත් අනුමත කරන්නේ පුද්ගලයා ජීවත්ව තියාගෙන ඒ පුද්ගලයා සක්සන්න වඩා යෝග්‍ය කෙනෙක් බවට පත් කරන වඩා උසස් තත්ත්වයට පත් කරන අනතුරු වළක්වන්න ඔහුගේ සමාජයට වෙන අනතුරු වළක්වන්න එයා එයා සංවර්ධනය කිරීම සංරක්ෂණය කිරීම එයා ප්‍රතිසංස්කරණය කිරීම මේ කටයුතු සඳහා සමහර වැඩි තැන් අපිට කපලා දාන්න සිද්ධ වෙනවා අඩු තැන් පුරවන්න වෙනවා එතකොට අන්න ඒ වගේ කටයුත්තක් තමයි මෙතන කියන්නේ. එතකොට මේ වැඩි තන කපලා දානවා කියන්නේ දැන් අපි තුන් මැණික් ගලක් ඔපමට්ටම් කරනකොට ඒ කියන්නේ මේ කොටසක් තියාගන්න ඕන මේකක් තියාගන්න ඕන කියලා ගත්තොත් ඒකේ ඒ අවශ්‍ය ගුණය ඒ අවශ්‍ය తত্ত্বය ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වැඩි ටික අයින් කරන්න. ඉතින් එතකොට ඒ ඒ කොටසක් අයින් වෙනවා තමයි. එතන පුද්ගලයෙක් සම්බන්ධව මේ කරනකොට යාට රිදෙන්න පුළුවන්. ඇයි එයා ඒ ක්ලේශයත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. එතකොට අපි බද්ධ වෙච්ච, අපි කැමති වෙච්ච, අපි ඇලිච්ච, බැඳිච්ච සාංශාරික ඇබ්බැහි වලින් අපි මිදෙනවා කියන එකේද අපිට ගොඩක් රිදෙනවා. ඉතින් රිදුනට කරන්න දෙයක් නැහැ. එතනදී අර net sitting ඒක කරන්න. ඒ කියන්නේ රිද්දනවා කියන අදහසින් කරන්න ගියොත් අපි විනාශ වෙනවා. එතකොට අපි අනිත් අයගෙන් පරිගන්න එකක් විතරයි කරන්නේ. නෑ මේ මේ රිදවීම මොකටද කරන්නේ? මේක තමයි උපාය මාර්ගය. දැන් අපි හිතමු කාගේ හරි කකුලේ කටුවක් ඇනලා තියෙනවා නම් ඒක ගන්න අපි තව කටුවකින් අනිනවා. ඉතින් තව කටුවකින් අනිනකොට දැන් මේක කටුවක් ඇනිලා අමාරුවෙන් කැක්කම අල්ලලා ඉන්න මනුස්සය කකුලට තවත් කට්ටක් අනිනකොට ඒක අපරාධයක් නෙමෙයි. නෑ අපරාධයක් වෙන්නේ නෑ. අදහස මේ කට්ටෙන් ඇන්නොත් තමයි අනිත් කට්ට මතු කරලා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ උපමාව එහෙමම දේශනා කරනවා අපිට මහ විනාශයක් වළක්වන්න අර වගේ යම් අවස්ථාවලදී පොඩ්ඩක් රළු විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැන් පිරිනොම් මංචකයේදී උන්වහන්සේ දේශනා කරන ආනන්ද හැඳුනට ආනන්ද මගේ ඇවෑමෙන් මම පිරිනොම් පෑවට පස්සේ චන්නට බ්‍රහ්ම දණ්ඩණය ඒ මොකද චන්න අනිත් හාමුදුරුවෝ කිසි දෙයක් කියන ඒවා ගණනකට ගත්තේ නැහැ චන්න හාමුදුරුවෝ. මොකද මේගොල්ලෝ මේ ඊයේ පෙරේදා ඇවිල්ලා මේ අපට උපදෙස් දෙන්න එනවා. මම මේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් අපි මේ පොඩි වැලි කෙලියේ ඉඳන්ම තමයි අපි දෙන්න එකට ඉන්නේ කියන අන්න එහෙම මාන්නයක් තිබුණා. ඉතින් ඒතර බුදුහාමුදුරුවෝ දකින්නවා තමන් වහන්සේ ජීවත්ව ඉන්න තාක්කල් මෙයාගේ මේ මාන්නය අයින් කරන්න බෑ. ඒක එක කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි බුදුහාමුදුරුවෝ නැති වුණාම වෙන පිළිසරණක් නෑ ඊට පස්සේ අනිත් සියලු දෙනාත් කතා බහ කිරීම අතහැරලා දාලා මෙයා බැහැර කළාට පස්සේ යාට රිදෙනවා ඉතින් ඒක කොච්චර රිදුනද කියනවා නම් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩන ප්‍රකාශ කළාම උන්වහන්සේ සිහි නැතුව ඇදගෙන වැටුණා කියලා ඒ තරම් ඇති වෙච්ච කම්පනය එතකොට ඒ කම්පනයත් එක්කලා තමයි මම සැකසෙන්න ඕන කියලා නැවත අවදි වෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේට රහත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ මේ බුද්ධ ශාසනය පෙන්වා දෙන මේ මජ්ක්‍ධිමා පටිපදා මේ මඳුන් පිළිවෙත කියන එක මොනම ක්‍රමයකින්වත් නිකන් ලාමක පැත්තක්වත් එහෙම නැත්නම් අතිධාවනකාරී පැත්තක්වත් නෙමේ මොනම කාමසුකල්ලිකානුയോഗයෙන් අත්තකිලමතානුയോഗයෙන් සුභවාදීව අසුභවාදීව මොකකින්වත් අගතිගාමි නොවන ප්‍රඥාව මාධ්‍ය කොටගෙන යන ගමන්මක් ඒ නිසා ඉදික මහත්තයා කිව්වා හරිය ප්‍රඥාව තමයි ප්‍රමුඛ කාරණේ වෙන්නේ. හැබැයි ප්‍රඥාව විතරක් අපිට දියුණු කරන්න බෑ අවශේෂ ගුණාංග නැතිව. අවශේෂ ගුණාංග වලින් තමයි ප්‍රඥා පෝෂණය වෙන්නේ. ප්‍රඥාවෙන් තමයි අවශේෂ ගුණාංග පෝෂණය ඒ තුලයි අර නිවැරදි සංකලනයේ ප්‍රමිතිය ගොඩනැගෙන්නේ. එහෙම ආම්ඳුරනේ වංශකේ පැහැදිලි කිරීම බොහොම හොඳයි.